ඇත්ත වශයෙන්ම මේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ගැන බොහෝ දේවල් කියන්න තියෙනවා. නමුත් ඔබතුමා අහන්නේ විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රතිපත්තිය සම්බන්ධ කාරණයක්. එතනදි කියනෝන මේ සෞඛ්‍ය අධිකාරියක් පිහිටීමේ උපාය මාර්ගය ලංකාවේ දීර්ඝ කාලයක් තිස්සේ යටින් දියත් වෙච්ච සහසක්. ඒක යොදාගන්නේ සෞඛ්‍ය සේවයේ පෞද්ගලීකරණය කිරීමේ මූලික පියවරක් ලෙස. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට දැන් අපි ගමු පොදු පහසුකම් සේවාවල් විදුලිය හරි ජලය හරි වෙනත් ඒ වගේ සේවාවන් පුද්ගලීකරණය කරද්දී රජයේ ආයතනයක් අවශ්‍යයි ඒවා නියාමනය කරන්න. එතකොට රජයත් සේවා සපයනවා පුද්ගලික ආයතනයත් දෙකම සේවා සපයනවා. ඒතර නියාමන ආයතනයක් විසින් මේ දෙකම පවත්වාගෙන යනවා. එතකොට පෞද්ගලික සේවය ඒක ඇතුලේ වැඩෙන්න ඉඩ රජයේ සේවය ක්‍රමානුකූලව දියවෙන්න අරන එක තමයි මේ උපක්‍රමය. ඉතින් දැන් ඔය පෞද්ගලික බස් සාහනය ආරම්භ කරද්දී මීට ඒ පෙර රජයේ රජයේ විසින් සේවා සකුව ළංගම හරහා පසු කලෙක ඒ ප්‍රවාහන අධිකාරියක් හදලා ඒක හරහා රජයේ සහ පෞද්ගලික යන දෙකම කළමනාකරණය කරන්න උත්සාහ කරා. ඒ වගේ දෙයක් මෙතන සිද්ධ වෙන්නේ. කියන්නේ මේ අධිකාරිය හැදුවට පස්සේ අරමුදල් පවා. ඒ කියන්නේ රජයේ රෝහල් වලට අරමුදල් වෙන් වෙන්නේ මෙන්න මේ ආයතනේ. එතකොට මේක තාක්ෂණිකව කියන්නේ ෆන්ඩ් ප්‍රොවයිඩර් ස්ප්ලිට් කියලා. ඒ කියන්නේ සේවා සපයන්නා සහ අරමුදල් සපයන්නා වෙන් කිරීම. එතකොට රජය අරමුදල් සපයන්න වෙනම ආයතනයක් පවත්වාගෙන යනවා. සේවා සපයන එක පෞද්ගලික ආයතනෙනුත් රජය ආයතනෙනුත් සිද්ධ වෙනවා. උදාහරණයක් විදිහට මේ අධිකාරියෙන් තමයි ඊට පස්සේ අරමුදල් වෙන් කරන්නේ මේ විවිධ සෞඛ්‍ය ආයතන වලට රෝහල් වලට වෙනත් අංශවලට. ඒතකොට පෞද්ගලික අංශයටත් යම් සහනාධාරයක් දෙනවා නම් ඒකත් එතනින් තමයි යන්නේ. සේවා සපයන්නෙක් ඉන්නවා රජයෙන් එක පැත්තක ඊළඟට අරමුදල් වෙන් කරන්න වෙන් කරන්නෙක් ඉන්නවා. ඉතින් මේක මේ මූලිකම පියවර ඕනෑම සේවයක් පෞද්ගලිකකරණය කිරීමේදී යොදා ගන්න මූලික පියවරක්. ඒ ඉතා පැහැදිලි පැහැදිලි එක්සත් විපක්ෂය ඔවුන්ගේ ගේන ශ්‍රී ලංකා කියන යලි පුබුදු ශ්‍රී ලංකා ප්‍රතිපත්තියත් මීට මේ මීට සමාන දේවල් තිබුණා විවිධ ශ්‍රේෂ්ඨ වලට අදාළව ඉතින් මේක ඉතා පැහැදිලි ඕනෑම තැනක වාද කරන්න පුළුවන් මේක තමයි මෙන්න මේ කියන පෞද්ගලීකරණ ක්‍රියාවලියේ ආරම්භක පියවර